සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්නන්තු සබ්බ මොක්ඛදං ධම්මස්සවනක නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඛතමේච භික්ඛවේ ආස්වා භාවනා පහතප්ප ඉද බික්ඛවේ බික්ඛු පටිසංඛායෝනිසෝ සති සම්බුද්ධංගම් ආවේති විකනිත්තිතං විරාග නිත්තිතං නිරෝධ නිත්තිතං වස්සග්ග පරිණාමින් ධම්ම විචය සම්බුද්ධං ආවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් විරිය සම්බුද්ධංගං ආවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ඊති පටිස ඊති පටි සම්බුද්ධංගං භාවේති විවේක නිස්සිතං විරාග නිත්‍තිතං නිරෝධ නිත්‍තිතං වත්ථග්ග පරිණාමි පස්සද්ධි සම්බොජ්ජංගං භාවේති ඒක නිත්‍තිතං විරාග නිත්‍තිතං නිරෝධ නිත්‍තිතං වත්ථග්ග පරිණාමි සමාධි සම්බුද්ධංගං භාවේති කනිත්තිතං විරාග නිත්තිතං නිරෝධ නිත්තිතං වත්තග්ග පරිණාමින් උපේඛා සම්බුද්ධංගං භාවේති විවේක නිත්තිතං විරාග නිත්තිතං නිස්සිතං නිරෝධ නිස්සිතං වත්තග්ග පරිණාමි යං හිස්ස භික්ඛවේ අභාවයතු පඤ්ජේයුඤ්ඤාතවා විගාත පරිලාහා භාවයතු එවං සතිආත්වා විගත පරිලාහන හොಂತಿ හිමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා යතෝච භික්ඛවේ භික්ඛුනෝ දස් ආසවා දස්සනා පහතබ්බා තේ දස්සනා පහිනා හොಂತಿ යේ ආසවා සංවරා පහතබ්බා තේ සංවරා පහිනා හොಂತಿ ये आसवा पठिसेवनापा सम्भाते पठिसेवना पहीना हुन्ति ये आसवा दिवासनापा सम्भाते अधिवासना पहीना हुन्ति ये आसवा परिवज्जना पहातम्भा ये परिवन्ति परिवज्जना पहीनाहुन्ति ये आसवा विमोदना पहातम्भा ते ते विनोदना पहीनाहुन्ति ये आसवा भावना पहाते भावना पहीना हुन्ति अयमुच्यति विङ्कवे विङ्कु सभासव संवर संतो विहरति अच्चित्तन् अङ्वावत् තී සංයෝජනං සම්මානානුසයාන්ති මකාති දුක්ඛස්සාති ඉදමෝච භගවාත් මනාති භගවතු භාසිතං අභිනන්දුමි ගෞරවනීය අපේ සාමින් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණා බිලාසී ගුණබර කාරුණිකින් මත්නි වස්සාන පින්කම්මාලාවේ සිකුරාදා දවසේ අඛණ්ඩව පවත්වාගෙන ආ සම්භාසව සූත්‍ර දේශනාවේ අවසාන භාගයයි අද දවසේ දේශනාවට නැගෙන්නේ අපි මේ වෙනකොට සංවරයෙන් පහකල යුතු ආශ්‍රව දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව වීරයෙන් විනෝදණයෙන් දුරු කළ යුතු ආශ්‍රව මෙසේ කරුණු හයක් පිළිබඳව කතා කරලා අද දවසේ අපට ඉතුරු වෙලා තියෙන්නේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳවයි බුදුදහමේ භාවනා කියන වචනය කෙබඳු තැනකටද යෙදිලා තියෙන්නේ කියන එක pāli භාෂාව පිළිබඳව 아무තු අවබෝධයක් නැති කෙනෙකුට උනත් මේ දේශනා පාඨය කියනකොට බොජ්ජංග ධර්ම ටික කියවෙනකොට යම් අදහසක් පහළ වෙන්නට ඇති. බුදුදහම තුල භාවනා කියන වචනය මේ සම්භාසව සූත්‍රයට අනුව පැහැදිලිව දේශනා කොට තියෙන්නේ බොජ්ජංග ධර්ම වැඩිවීමට බොජ්ජංග ධර්ම වඩනකොට තමයි මේ ශාසනයේ භාවනා කියන වැඩපිළිවෙල හමු වෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල හමු වෙන්නට පෙර අපි දැනගත යුතු, දැකගත යුතු බොහෝ දේ පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙදි කියවුණා. බොජ්ජංග ධර්ම පිළිබඳව විවිධ වූ මතවාද සංකල්ප අදත් ලෝකෙ ගිහි පැවිදි පින්වතුන් අතරේ නැතුවා නොවේ. අදත් බොජ්ජංග භාවනාවන් වඩන බොහෝ දෙනෙක් ලෝකයේ තුල අපට දකින්නට අහන්නට ලැබෙනවා. සැබවින්ම මේ බොජ්ජංග භාවනාව මේ ආර්ය ශාසනය තුල කියවෙන සප්ත බොජ්ජංග භාවනාවද කියන එක නම් ටිකක් විමසිලිමත්ව බැලුවොත් සමහර විට සැක සහිත වේවි. මේ බොජ්ජංග භාවනාව හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒකත් මේ බුද්ධ ශාසනයෙම විතරයි තියෙන්නේ කියලා. මේ බොජ්ජංග භාවනාව වෙනත් වෙනත් අන්‍යශාසනවලත් පැවතිලා තියෙනවා. ඒකට හොඳම නිදර්ශන දෙකක් සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ සඳහන් වෙනවා පරියාය සූත්‍රය හා අග්ගි සූත්‍රය. මේ සූත්‍ර දෙක ඇසුරු කළොත් අපට හිතා ගන්න පුළුවන් අන්‍ය තීර්ථකයන් පවා බොජ්ජංග භාවනාවක් වඩා ඇති බව. එනිසා අපිටත් පරිස්සම් වෙන්න වෙනවා. ඒ බඳු තැනකට අපි නොවැටෙන්න. ඒ සඳහා පැමිණිය යුතු ගමන් මගයි සම්භාසව සූත්‍රයෙන් අපි අඛණ්ඩව පැහැදිලි කළේ. දිනක් භික්ෂූන් වහන්සේලා උදෑසන පින්නපාතයට ගමට ගියා. තව ඒ සඳහා කාලය එළඹ නැති බව තේරුම් අරගෙන ආසන්නයේ තිබුණු අන්තොටු ආරාමයකට වඩිනවා. එහි වැඩම කොට වුන් සමග සතුටු වී කතා බහ කොට ඔවුන් සමීපයේ ඉඳගත් කල්හි ඒ අන්තොටු පිරිවැජි නායකයෙකු ශාස්ත්‍රූවරයෙකු භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශයක් කරනවා. එවත්නි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කතා කරලා එන්න මහන මේ හිත කෙලසන ප්‍රඥාව දුබල කරන පංච නීවරණ දුරු කරලා සිත වඩන දියුණු කරන කෙලෙස් නසන සප්ත බොජ්ජංග ධර්ම වඩන්න කියලා අනුශාසනා කරනවා උපදෙස් දෙනවා. එවත්නි අපි අපේ ශ්‍රාවකයන්ට සිත කෙලෙසන ප්‍රඥාව දුබල කරන පංච නීවරණ දුරු කරලා සප්ත බොජ්ජංග ධර්ම වඩන්න කියලා අපිත් උගන්වනවා. ඉතින් ශ්‍රමණ බවත් ධාතුමයන් වහන්සේගේ දේශනාවයි අපේ දේශනාවයි. උන්වහන්සේගේ අනුශාසනාවයි අපේ අනුශාසනාවයි අතර වෙනස මොකක්ද? අපි දෙන්නම කියන්නේ එකක් නේ. භික්ෂුන් වහන්සේලාට මෙහෙම ප්‍රකාශ කළාම උන්වහන්සේලා ඒ ගැන සතුටු නොවි අසතුටුද නොවි ඔවුන් සමග සුහදව වින් වෙලා ඇවිල්ලා දන් වැළඳීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේට මේ බව මතක් කරනවා. එෙහිදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි, "එබඳු අන්තොටු පිරිවැජියන් එසේ විමසූ කල්හි ඇවැත්නි එක් න්‍යායකින් මේ ශාසනය තුල අපේ ශාසනය තුල සම්බුදු සසුන තුල නිවරණ 10ක් වෙනවා. බුද්ධංග ධර්ම 14ක් වෙනවා. එබඳු න්‍යායකින් මේ ශාසනයේ මඟ කියනවා. මහණෙනි මෙහෙම කිව්වොත් ඒ අන්තතු පිරිවැජිය දුකටපත් වෙනවා. අපහසුතාවයටපත් වෙනවා. ඔවුන්ට කවදාවත් විශේෂ වෙන්නේ නැහැ මේ ධහමට ගැළපීමක් කරන්න. මේ පිළිබඳව යමක් කියන්න නම් මේ ශාසනයේම මගින් ඉගෙනගත්ත ශ්‍රාවකයෙක් වෙන්න. එහෙම නැත්නම් මගේ ශ්‍රාවකයෙක්ගෙන් ඉගෙනගත්ත කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් මේ ටික විසඳන්න දෙවියන් සහිත බඹුන් සහිත මිනිසුන් සහිත මේ ලෝකේ කිසිවෙක් නැහැ කියලා. උන්වහන්සේ මේ පිළිබඳව මතක් කරලා දෙනවා සංයෝජන 10ක් වෙන්නේ කොහොමද? නීවරණ 10ක් වෙන්නේ කොහොමද? බොජ්ජංග ධර්ම 14ක් වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තවත් තැනකදී අග්නි සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා එසේ ගිය කල්හි මේහා සමානවම දේශනාවක් කළ අන්තොට පිරිවැජියෙකු අපේ සිත දුබල කරන ප්‍රඥාව දුබල කරන හිත කිලුටු කරන පංච නීවරණ ධර්ම දුරු කරලා සත්ව බොජ්ජංග ධර්ම වඩන්න කියලා අපි අපේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා ශාසනාව. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් එහෙම කියනවා. ඉතින් අපේ දේශනාවයි අනුශාසනාවයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ දේශනාවයි අනුශාසනාවයි අතර වෙනස මොකක්ද? අපි දෙදෙනාද කියන්නේ එකම අනුශාසනාවක් එකම දේශනාවක් එකම දහමක් මෙදිනක වික්ෂූන් වහන්සේලා ඒ අන්තිම පිරිවැජියා කළ ප්‍රකාශය බාරගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මේ අදහස මතක් කරනවා එවිට උන්වහන්සේ දේශනා කරනවා මහණනි මෙසේ කියන කල්හි ඒ අන්තිම පිරිවැජියන්ට මෙබඳු ප්‍රශ්නයක් නැගුවොත් බොහෝම අපහසුතාවයට පත් වේ ඔවුන්ට මේ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වේ. ඔවුන්ගෙන් විමසුවත් එවත්නි සිත සැඟවුණු කල්හි කෙබඳු බොජ්ජංග ධර්මයක් වැඩි යුතුද? කෙබඳු බොජ්ජංග ධර්මයක් නොවැඩිය යුතුද? සිත විසිරුණු කල්හි කෙබඳු බොජ්ජංග ධර්මයක් වැඩිය යුතුද? කෙබඳු බොජ්ජංග ධර්මයක් නොවැඩිය යුතුද? මෙසේ ප්‍රශ්න කළහොත් ඒ අන්තොට පිරිවැජියන්ට මේ ප්‍රශ්නයට ගලපන්නට උත්තරයක් දෙන්නට පුළුවන් කමක් නැහැ. ඔවුන් බොහෝ දුකට අපහසුතාවයටපත් වෙන්න පුළුවන්, වික්ෂිප්ත භාවයටපත් වෙන්න පුළුවන්. මේ පැනේට පිළිතුරක් දෙන්න නම් මේ ශාසනය විතරයි. ඒදී උන්වහන්සේ පැහැදිලි කරනවා සිත සැඟවුණු කල්හි සිත සැඟවුණු කල්හි පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය වැඩිමින් පලක් මේ ඒ සැඟවුණු සිත අවදි කරගන්න නගා සිටවන්න බෑ. ඒ කෙසේ දෙයක් මහණනි කුඩා ගින්නක් ඇති කල්හි එය අවුලුවා ගැනීම සඳහා යමෙකු අමු තනකොළක් දමයිද අමු ගොමක් දමයිද අමු දරක් දමයිද සීතල සුළඟක් යොමයිද වෙලි ඉසීද ඒ ගින්න නගා සිටවන්නට නොහැකි වේදනාවයි එසේම සිත සැඟවුණු කල්හි පස්සද්දි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගයේ වැඩිමින් ඒ සැඟවුණු සිත අවදි කරගන්න බෑ නගා සිටවන්න බෑ. ඒ සඳහා ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගයම වැඩි යුතුයි. ඒ වගේම මහණෙනි සිත විසිරුණු වෙලාවේදී සිත විසිරුණු වෙලාවේදී විරිය ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගයම වැඩි යුතුයි. එසේ වැඩිමින් ඒ විසිරුණු හිත එකතු කරගන්න බෑ, එක්තෙන් කරන්න බෑ, නගා සිටවන්න බෑ. කෙසේද මහණනි මහා ගින්නක් ඇති කල්හි එය නිවන්නට යයි වියලි තනක් තමයිද වියලි ගොමක් තමයිද වියලි දරක් තමයිද කටින්ද පිඳීද වැලිද නොයිසීද ඒ ගින්න තව තවත් බොහෝ මහත් විපුල භාවයකටපත් වේ නිවීමටපත් නොවන්නේ යක්ෂේ එවඳු විසුරුණු කලක ධම්මවිචය විරිය පීති සම්පොච්චංග නොවැඩිය යුතු කාලයයි. යම් කලක හිත විසුරුනේද එකල්හි පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය වැඩිය යුතු බව එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපි හැමෝටම වැදගත් දේශනාවක් මේ කලේ මේ සූත්‍රය තුල. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ දේශනාවන් තුලින් පැහැදිලි වෙනවා අන්‍ය ශාසනවලත් මේ නීවරණ ධර්ම දුරු කරලා බොජ්ජංග ධර්ම වඩන පිළිවෙලක් ඒ අන්තුතු පිරිවැජියන් තුල පවා භාවිතා වෙච්ච බව. ඒ නිසා මේ ਸਰුවත්ම ශාසනය තුල කෙසේ බොජ්ජංග ධර්මයන් වැඩි යුතුයත භාවිතා විය යුතුයද කියලා ටිකක් විමසිලිමත්ව සොයා විමසා බලන්න වෙනවා. එහිදී විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වත්සක්ක පරිණාම විවේකය ඇසුරු කොට විරාගය ඇසුරු කොට නිරෝධය ඇසුරු කොට නිවනට නැමුණක් කොට සති සම්බොජ්ජංගයේ වැඩි යුතුයි විරිය සම්බොජ්ජංගයේ වැඩි යුතුයි ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩි යුතුයි පස්සද්ධි සම්බොජ්ජංගයේ වැඩි යුතුයි සමාධි සම්බොජ්ජංගයේ වැඩි යුතුයි විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් උපේක්ඛා සම්බුද්ධංගේ වැඩි විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් වයි මේ ශාසනයේ බොජ්ජංග ධර්ම වඩන්නේ දැන් කුමන හෝ කමඨහනක සිහිය පවත්වන එක බොජ්ජංග භාවනාවට නෙමෙයි බොජ්ජංග භාවනාව කියලා කියන්නේ යම් කමඨහනක සිහිය පවත්වන එක නෙමෙයි අපි බුදු ගුණ වේවා, මෛත්‍රී වේවා, ආනාපාන සති වේවා, අසුබ වේවා යම් නිමිත්තක නැවත නැවත හිත තැබූ පමණකින් ඒද සති සම්බොජ්ජංගේ වඩනවා නෙවෙයි. ඒ නිමිත්ත විමසා බැලූ පමණකින් ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා නෙවෙයි. ඒ නිමිත්තේ එළඹ සිටින්න වීරිය කළ පමණකින් විරිය සම්බොජ්ජංගේ වඩනවා නෙවෙයි. ඒ නිමිත්තේ ප්‍රීති ප්‍රමෝදය ඇති වූ පමණකින් ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා නෙවෙයි. ඒ නිසා ඇති වෙන සැහැල්ලු බව පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිම නෙමෙයි. ඒ ඇති වෙන සමාධිය සමාධි බොජ්ජංගේ නෙමෙයි. එතන ඇති වෙන උපේක්ඛා උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිම නෙමෙයි. මේ එකම කමඨහන තුල තියෙනවා බොජ්ජංග භාවනාවක් හැටියටත් කරන්න පුළුවන්. බොජ්ජංග භාවනාවක් නොවන්නටත් කරන්න පුළුවන්. හැම කමඨහනක්ම බුදුගුණ වේවා මෛත්‍රී වේවා මේ හැම කමඨහනක්ම බුද්ධංග භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. වජ්ජංග සංයුත්තේ සඳහා උඟට නිදර්ශන බුදුරජාණන් වහන්සේද ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි වජ්ජංග කියන නම විතරක් ලං කරගත්තට බෑ. ඒකට අපි අර මුලින්ම කතා කළ දර්ශනය කියන එක යෙදිලා තියෙනවා. දර්ශනයේ යෙදිලා තියෙනවා. වජ්ජංග සංයුත්තේම ආහාර සූත්‍රය මේ වජ්ජංග ධර්මයට ධර්මවලට කුමක් ආහාරද අනාහාරද කියලා දක්වන සූත්‍ර පෙළ ටිකක් කියවලා බැලුවොත් මේ ගැන යම් අදහසක් කාට කාටත් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා දර්ශනයෙන් තොරව දර්ශන ඥානයෙන් තොරව බොජ්ජංග භාවනාවක් මේ ලෝකෙ කිසිවෙකුට වඩන්න පුළුවන් කමක් කිසිම කෙනෙකුට කිසි විටක විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් කොට විචක්ක ධර්ම වඩන්න බෑ. ඒ දර්ශන ඥානයෙන් තොරව කාට හරි වඩන්න පුළුවන් අර එදා කතා කරපු අන්තොට පිරෙවිජියන් වඩපු විදිහට නම්. වුණුත් නීවරණ ධර්මයටපත් කරලා බොජ්ජංග ධර්ම වැඩි. ඒකට කියන්නේ නැහැ විවේක නිත්‍තිත විරාග නිත්‍තිත නිරෝධ නිත්‍තිත විවේකයේ ඇසුරු කොට නොඇලීම ඇසුරු කොට නිවීම නිරෝධයේ ඇසුරු කොට නිවන ඇසුරු කොට නිවනට නැමුණක් කොට ඒ බොජ්ජංග ධර්ම වඩනවා කියලා කියන්නේ. එහෙනම් දැන් අපි බලන්න ඕන ඒ බොජ්ජංග භාවනාව මොන වගේ තැනකද යෙදෙන්නේ කියලා. සමහර වෙලාවට මේ කියන්න හදන දේ ඔබට ටිකක් පැහැදිලි සරල ආකාරයෙන් කියන්න අපිට අපහසුකමක් ඇති වේවි. අපි අදක්ෂ වේවි. ඒත් අපට තේරෙන දේ වැටහෙන දේ ඒ ආකාරයෙන්ම කියාගන්නට බැරි වුණත් මේ ගැඹුරු ධර්ම පිළිබඳව යම් වැටහීමක් ලබන්න පුළුවන් වේවි පෙර ඇසූ ධර්මයේ නැවත නැවත ඇසුරු කළ කෙනෙක්. එහෙම නැති කෙනෙකුට ටිකක් අපහසු වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි දැන් විමසා බලමු බොජ්ජංග සති සම්බොජ්ජංග සම්බොජ්ජංග බෝධි අංග බෝධි අවබෝධය කොමක අවබෝධයේද චතුරාර්ය සත්‍ය අවබෝධය අංග චතුරාර්ය සත්‍ය අවබෝධයට නුවණට අංගයක් කොට නිවනට අංගයක් කොට සතිය වඩනවා සති සම්බොජ්ජං අවබෝධයට නුවණට අංගයක්ව සතිය වඩනවා ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛාව එතකොට ඒක නිවනට නැමුණක් වෙන්න තෝරන නිරෝධය විරාගය විවේකය ඇසුරු කොට වෙන්න අපි දැන් බලමු මේ කොතනද කියලා අපි පින්වතුන්ට పూర్ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව කියන වැඩපිළිවෙල පිළිබඳව කතා කරලා තියෙනවා බොහෝ වාරවල ඒක ආදි භ්‍රමචර්යාව භ්‍රමචර්යාව කියන වචන දෙකනොත් හඳුන්වලා දීලා තියෙනවා. ආදි භ්‍රමචර්යාව තුල పూర్ව ප්‍රතිපදාව තුල අපි රූපාදී ස්කන්ධයන් පිළිබඳව ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා ආදී මේ අංග පිළිබඳව වෙන වෙනම විදර්ශනයක් කළා. විමසා බැලීමක් කළා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මෙන්න මේ සමය තුල බොජ්ජංග ධර්ම වැඩෙනවා. සතිය වැඩෙනවා. සිහිය වැඩුණා. ඒවා නුවණින් විමසා බැලුවා. කුසලය අකුසලය. සාවද්ද්‍ය අනවද්ද්‍ය ධර්ම. සීන ප්‍රණීත ධර්ම. කළු සුදු කර්ම. ඒ වගේම ඒ සඳහා පෙනී සිටින නිමිති ධර්ම. මේවා පිළිබඳව නුවණින් විමර්ශනය කළා. ඒ සඳහා කය සිත නගා සිටුවා ගත්තා. වීරිය කළා. කයේ සිතේ ප්‍රමෝදය ඇති කරගත්තා. සිතේ කයේ සැහැල්ලු බව ඇති කරගත්තා. මෙසේ සිත තුල යම් යම් අධ්‍යක්ීම් වෙනස්කම් ඇති කරගනිමින් එවරු ධර්මයන් පිළිබඳව නැවත නැවත විමසා බැලීම් කළා. දැන් අපි ඒ සියල්ලම නැවත ආවර්ජනය කරලා සිහිපත් කරලා එක්තෙන් කොට බැලුවොත් අපිට මේ වෙනකොට දර්ශනයේ හැටියට දර්ශන ඥානයේ හැටියට අපි හඳුනාගත් තැනක් තිබුණා. සියලු ආශ්‍රවක්ෂය කරෙන නූපන් කාමාසව භවාසව අවිජ්ජාසව නූපදින. උපන්නා වූ කාමාසව භවාසව අවිජ්ජාසව දුරව යන. ජෝනිසෝ මනසිකාරයක් අපි හඳුනාගත්තා. දැන් මෙන්න මෙතනයි අපි අවදි කරගන්න ඕන මතක් කරගන්න. එහිදී අපි මතක් කරලා දුන්නා අපි සම්මුතික වශයෙන් අරගෙන ඇහැට රූපයට විඥාණයට ස්පර්ශයට වේදනාවට සංඥාවට සංඛාරයට සිත යොමමින් මේ දුක්ඛ ලක්ෂණ හොඳින් හඳුනගත්තා. කය දිහා බලලා සමස්ත කයෙහි තියෙන අසුභ බව දුක්බර බව හඳුනගත්තා. ඒ ස්පර්ශයන් නිසා ඇතිවෙන වේදනාවන්ගේ ස්වභාවය සංඥාවන්ගේ ස්වභාවය සංචේතනාවන්ගේ ස්වභාවය එහෙම හඳුනගෙන අපි පැමුණුණා මේ සියල්ල එක්තෙන් වෙලා අපිට හදා දෙන ධර්මතාවයක් ළඟ. ඒ තමයි දකින, අහන, දැනෙන, දැනගන්න. ditta sukha mata විඤ්ඤාත කියන ධර්මතාවයන් ළඟට ආවා. මෙන්න මෙතනදී තමයි අපිට දර්ශනීය කියන නුවණ පහළ කරගන්න අවබෝධ කරගත යුතු දැනගත යුතු ඉගෙනගත යුතු තැන හැටියට අපි නැවත නැවත සාකච්ඡා කළේ බොහෝ සූත්‍රයේ සූත්‍රද නිවනට යොමු වෙන්න නම් නිවනටපත් වෙන්න නම් සියල්ල නිරෝධ කරගන්න නම් නොඇලී නිදෙන්න නම් කලයුත්ත පිළිබඳවයි අපි ඒතන කතා කළේ. දැන් ඔන්න නැවත වතාවක් අපි එතනට ලං වෙන්න වෙනවා. බොජ්ජංග භාවනාව කියන්නේ කොතනද කියලා හඳුනගන්න. දැක්ක දේ දැකීම දැකීමකින් අවසන් වෙනවා. ඇසීම දැනීම දැන ගැනීම ඒ හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. ඒත් ඒ යථාර්ථය රහතන් වහන්සේට හමු වෙන අධ්‍යක්ෂය. ඉන් මෙහා කෙනෙකුට ආරි භූමියටපත් නොවුණු කෙනෙකුට දැකීම දැකීමකින් අවසන් නැහැ. දැකපු දේ හේතුඵලක් නිරුද්ධ වෙලා ගියා දැක්ක දේ ඉතුරුයි. දැකපු දේ ගැන නැවත නැවත හිතනවා. දැන් එන ගමනේදී හමු වෙච්ච දේවල්, ඇහුණු දේවල් දැන් ඒ ඇහත් රූපියත් විඥාන, ස්පර්ශ වේදනා සංඥා චේතනා දැකී. කන ශබ්ද සෝත විඥාන, සෝත ස්පර්ශ වේදනා සංඥා චේතනා ඇසී. දැනීම් දැනගැනීම් දැන් ඒ එන ගමනේදී සිදුවෙච්ච දේවල් දැන් එකක්වත් නෑ. එහෙත් අපි ළඟ ඉතුරුවක් තියෙනවා මේ බඳු දෙයක් දැක්කා. දැක්ක දේ පිළිබඳව තාම හිතන බවක් හිතන්න පුළුවන් බවක් තියෙනවා. ඇසීම අවසන් වුණත් ඇසුණු දේ පිළිබඳව තාම හිතෙන බවක් හිතන්න පුළුවන් ඉඩක් තියෙනවා. මෙන්න මේක තමයි සංහාවේ උපාදානයේ ස්වභාවය. සංහාපාදානය නිසා ඇතිවෙන ප්‍රතිඵලය තමයි භවය. කම්ම භව ඒ මව අවස්ථාව තමයි දැන් අපිට ඉතුරු වෙලා. භවයේ සිඳුරන්නේ භවයේ ඉතුරු වෙලා. දැකපු දේ තියෙනවා, ඇහුණු දේ තියෙනවා, දැනුණු දේ තියෙනවා, දැනගත්තු දේ ඉතුරු වෙලා. අවසානයක් නැතුව ඉතුරු වෙලා. දැන් විමසලා බැලුවොත් ඇහත් රූපයත් විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා මේ සියලු ස්කන්ධ ඒ ඒ තැන්වලම නිරුද්ධ වෙලා හේතුඵල නිරෝධයට ගියත් ඒ හේතුඵල නිරෝධය නොදන්නා අවිද්‍යාව නිසා අපි ළඟ තාම යමක් ඉතුරු වෙලා. මෙන්න මේ ඉතුරු වෙච්ච දේ තමයි අපි කාම වශයෙන්, පටිඝ වශයෙන් ඇසුරු කරන්නේ. දැන් මේ මොහොතේ ඒ දැකපු දේ, අහපු දේ සිහි වෙලා කාමයට, පටිඝයට අපේ සිතපත් වෙන්න පුළුවන්. ලෝභයට, ද්වේෂයට එන්න පුළුවන්. මේක අපි හැමෝම අත්දකින ධර්මතාවක්. දැන් එතකොට අපි බලන්න ඕන මෙන්න මෙතන දැකීමක් ඇති වුණා. එහෙම නැත්නම් දැන ගැනීමක් වුණා. දැන් අපි බලමු අපට පුරුදු නිදර්ශන ටික නැවත වතාවක් හිියට නගලා මොහොතක් දැස් හදවන් කරගෙන අපි යමක් සිහිපත් කරමු. අපි පෙර නිදර්ශනවලට ගත්ත අපි හොඳයි වටාපත කියන තැන පුරුදුයි හැමෝටම. දැන් අපිට වටාපත කියන දැනගැනීමක් ඇති වෙන්න පුළුවන් ඇස් පියාගෙන හිටියා. දැන් දැනගත්තාම දැනගැනීමක් ඇති වුණාම වටාපත කියන දැනගැනීමට සාපේක්ෂව ලෝභ ද්වේෂ උපදින හැටි අපි දැන් හොඳටම දන්නවා. වටාපත පිළිබඳව සුභවාදී ආකල්ප ඇති වෙන්නත් පුළුවන් අසුභවාදී සංකල්ප ඇති වෙන්නත් පුළුවන්. වටාපතක් පූජා කරගන්න පූජා කළ පින්කමක් පිළිබඳව සිහි වෙන්න පුළුවන්. කුසල සාගත වෙන්න පුළුවන්. වටාපතක් සොරකම් කරගන්න අයිති කරගන්න හිමි කරගන්න මරලා හෝ වරකම් කරලා හෝ උදුරලා හෝ ගන්න සිත නපුරු වෙන්න පුළුවන් සැහැසි වෙන්න පුළුවන් මේ විදිහෙන් ලෝභයට, ද්වේෂයට එන්නේ කුසලයට, අකුසලයට, පින්නට, පවට ඇති වෙන්නේ හිතේ ස්වභාවයපත් වෙන්නේ වතාවපත කියන දැනගැනීමට සාපේක්ෂ. දැන් මේ තුල අපි හඳුනා ගන්න ඕන මේ සාපේක්ෂතාවයත් එක්ක ගොඩනැගෙන්නේ මොකක්ද කියන එක සසර. දැන් මේ සංසාර ගමනයි මේ දීර්ඝ වෙන්නේ. ලෝභ දේශ වශයෙන් පහළ වුණා, අලෝභ දේශ සමෝ කුසල හැටියට පහළ වුණා. කුසලයටත් අකුසලයටත් දෙකම කර්ම කර්මයට ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක සසර පැවැත්ම. එහෙමනම් දැන් අපි වටාපත කියන දැනගැනීමට ඇවිල්ලා වටාපත ලස්සනයි අනේ හොඳයි සපයි මටත් නැත්නම් මේක මට කොහොමාරි ගන්න ඕන කියලා ලෝකසාගතව හිතුවා. වටාපත හොඳයි කියන තැනට ඇවිල්ලා වටාපත කඩලා දාන්න ඕන, බිඳලා දාන්න ඕන, වනසලා දාන්න ඕන කියලා විශ්වාසගතව හිතුවා. අකුසල. වටාපත කියන දැනගැනීමට ඇවිල්ලා කෙනෙකුට සති සම්බොජ්ජංගේ වඩන්න පුළුවන්. වටාපත කියන මෙවෙන දර්ශනයේ දිහා බලාගෙන මේ අනිත්‍යයි අනිත්‍යයි මේක වහා වෙනස් වෙන කැඩිලා යන බිඳිලා යන වෙනස් වෙලා යන අනිත්‍ය ස්වභාවයටපත් වෙන පොළොවට පස් වෙලා යන අසුභ අසාර භාවයටපත් වෙන ධර්මතාවයක් කියලා මෙනෙහි කොට බලන්න පුළුවන් ත්‍රිලක්ෂණයට අනුව ඒ අනිත්‍ය වෙන දේ දුකයි දුක නම් අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට අනුව ඔය පෙනෙන නිමිත්ත බලන්න පුළුවන්. දැන් එහෙම සිහි කරනකොට සති සම්බොජ්ජංගේ වැඩෙනවා. එහෙම අනිත්‍ය ආදී ලක්ෂණ මෙනෙහි කරනකොට එතන ධම්මවිචේ සම්බොජ්ජංගයක් තියෙනවා. ඒ සඳහා වීරියක් කරනවා වෙනත් කෙලෙස් ඇති වෙන්න නොදී අනිත්‍යට අනුව බලන්න විරිය සම්බොජ්ජංගයක්. එහෙම බලනකොට කෙලෙස් වලින් මිදිලා ප්‍රීති ප්‍රමෝදයකුත් ඇති වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයක්. කෙලෙස් වලින් සංසිඳනකොට කාය චිත්ත සංසිඳීමක් වෙනවා. පස්සද්ධි සම්පෝච්ඡන්තිය. එහෙම බලනකොට සිත සමාධිගතත් වෙනවා. සමාධි සම්පෝච්ඡන්. අරමුණේ උපේක්ෂාව සහගත වෙනවා. උපේක්ෂා සම්පෝච්ඡන්තියක් වැඩෙනවා. දැන් මේක ආනාපාන සතියට ගන්න පුළුවන්, බුදු ගුණයට ගන්න පුළුවන්, මෛත්‍රියට ගන්න පුළුවන්. මේ කුමන කමටහනකට හෝ මෙන්න මේ තැනට ඇවිල්ලා බැලුවොත් බොජ්ජංග ධර්ම වැඩෙනවා. හැබැයි මේ බොජ්ජංග ධර්ම විවේකය ඇසුරු කොට විරාගය ඇසුරු කොට නිරෝධය ඇසුරු කොට නිවනට නැමුණක්ව නොවේ පවතින්නේ. එයි අපි හැම කියන්නේ වටාපත කියන දැනගැනීමට ඇවිල්ලා වටාපතෙහි අනිත්‍ය බව බැලුවත් අසුභ බව බැලුවත් අසාර බව බැලුවත් දුක් බව බැලුවත් අනාත්ම බව බැලුවත් එතල ඒ තුල කුසලයේ ගොඩ නැගිනවා පින ඒක අසුභ පැත්තට බැලුවාම ලෝභ සාගතව ද්වේෂාගත බැලුවම අකුසලයේ වැඩේ. කුසලයට අකුසලයට දෙකටම හේතුව නිමිත්ත මූලයේ අවිද්‍යාව. අවිද්‍යාව පදනම් වෙලා මේ කරන ක්‍රියාව කුසල සාගත වෙන්න පුළුවන් අවිචාපච්ච සංඛාරා පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරානින්දාවි සංඛාරා විද්‍යාපත්ති නිසා පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරානින්දාවි සංඛාර පහල කරගන්න පුළුවන්. හැබැයි ඒවා පුඤ්ඤ භාගියා උපදිවේපක්. නිවන ඇසුරු කොට නිවනට නැමුණක් කොට පවතිනව නෙමෙයි ඒ බොජ්ජංගය. ඔන්න ඒ බොජ්ජංගය තමයි අර අන්‍ය ශාසනවල තිබුණේ. ඉතින් අපිත් වඩන බොජ්ජංගයේ ඕකනම් අනේ තීර්ථකාරාමයෙන් ඉගෙන ගත්ත දේ ටික. දැන් අපිට වඩන බොජ්ජංගය මීට වඩා දැක්මකින් දර්ශනයකින් යුක්ත වෙන්න. නිමිත්ත කමඨහනට හිත තබන එක නෙමෙයි. ඒ නිමිත්ත ඒ කමඨහන විමසා බලන බව නෙමෙයි. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ. ඒ සඳහා වීරිය කරන බව, අරඹන බව, ලීනත්වයෙන්, මැලි බවෙන් මිදීම සඳහා නැගී සිටීම සඳහා ඇති කරන උත්සාහය නොලැබූ නොගිය තැන් සඳහා හත්වීම සඳහා කරන උත්සාහය මේ සඳහන් කරන පොජ්ජංග ධර්මයේ නෙවෙයි. පොජ්ජංග ධර්මයක් තමයි නමුත් ඒක නිවනට නැමුණක් කොට වෙදෙන පොජ්ජංග ධර්ම නෙවෙයි. ඒ නිසා අපි යමක් දෙයක් කියන තැනට ඇවිල්ලා නිමිති වශයෙන් හෝ අරගෙන වැඩුව කුමන නිමිත්තක් වේවා ආනාපාන සම්පති නිමිත්ත වේවා බුදු ගුණේ වේවා මෛත්‍රී වේවා අසුබ දෙතිස් කුණප වේවා කුමන හෝ නිමිත්තක් අරගෙන වැඩුවොත් එක්තරා න්‍යායක් තුල ඒක බොජ්ජංග ධර්ම වෙන්නේ නැහැ. හැබැයි තවත් න්‍යායක් තුල ඒකම බොජ්ජංග ධර්මයක් බවට පත් කරගන්න පුළුවන් වංචනික වෙන්න එපා හිතට එක වෙන්න ඕන. ඒක ඉදිරියට කියනවා. දැන් අපි බලන්න ඕනේ එහෙමනම් සැබවින්ම බොජ්ජංග ධර්මයක් වෙන්න නම් කොතනද කොහොමද වෙන්නේ? දැන් අපි දැක්කා වටාපතක් කියන දැන ගැනීමට ආපු හැටි. දැන් අපි දන්නවා ඒක. දැන් හොඳට එතන බලන්න. දැන් වටාපතක් කියන දැන ගැනීමට ඇවිල්ලා ඒ දැන ගැනීමට සාපේක්ෂව කොයි අපි මේ කතා. දැන් අපි බැලුවොත් වටාපත කියන දැන ගැනීමට ආපු ධර්ම ටිකේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඒ හටගත්තු ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් උදයක් වැයක් බලන්න පුළුවන් වුණොත් දකින අහන දැනෙන දැනගන්න ධර්මයන්ගේ ඇතිවීම මෙහෙමයි නැතිවීම මෙහෙමයි කියලා ඒ ස්කන්ධ ටිකේ ඇතිවීම නැතිවීම බැලුවොත් අපි එකක්වත් නිමිති වශයෙන් බාරගෙනත් නැහැ. හටගන්න ධර්මතාවය තුල නැවෙන ධර්මතාවය තුලම අපි දකිනවා මේ ධර්මතාවයේ නැවි පෙනුනේ, නැවි සිටියේ, නැවි සිටින්නේ මෙන්න මේ ස්කන්ධ ටික වැය වෙලා මේ දුක් වූ ස්කන්ධ ටික එකතු වෙලයි මේ නිර්මාණය වුනේ. ඒ පෙනෙන ස්වභාවය තුල රැවටෙන්නේ නැතුව මේ පෙනෙන ස්වභාවය දැනෙන දැනගන්න ස්වභාවය තුල ඇත්තේ මෙන්න මේ කියන දුක් වූ ස්කන්ධ ටික බව දකින්නේ. ඒ හටගත් ධර්මයන්ගේ ඇතිවීම ඒ හටගත් ධර්මයන් වහා බිඳින කල ඉඳෙන බව. මෙන්න මෙතන බලන්න අපට යම් සිහියක් ඇත්නම් අන්න ඒ සිහිය විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවන ඇසුරු කොට නිවනට නැමුණක් කොට වැඩෙන සත් සම්බොජ්ජංගය. එතන මේ හේතුඵල ධහම විමසා බලන නුවණ නිවනට නැමුණක් කොට වැඩෙන ධම්මවිචේ සම්බොජ්ජංගය. එතන යෙදෙන කායික මානසික වීරිය වීරයාගේ ආරම්භය මෙලි බවෙන් නිදීසි මෙන් නැගී සිටීම සඳහා ඇති කරන වීරය නොලැබූ ඵලයන් උදා කර ගැනීම සඳහා ඇති කරන ධික වීරිය නිවනට නැමුණක් කොට වැඩෙන විරිය සම්වජ්ජංගයක් මේ තුල කෙලෙස් ප්‍රහීන වීමෙන් කෙලෙස් සහගත නොවීමෙන් යමක් දෙයක් වශයෙන් ලෝභ ද්වේෂ සහගතව ඇතිවෙන්න ඉඩක් නොති වීමෙන් ලෝභ ද්වේෂ මෝහ සංසිඳීමෙන් ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා ඒ ඇති වෙන ප්‍රීතිය නිවන ඇසුරු කොට නිවනට නැමුණක් කොට වැඩෙන ඊති සම්බොධනක් වේ. ඒ ඇතිවන කායික හා මානසික සංසිඳීම නිවනට නැමුණක් කොට වැඩෙන පස්සද්ධි සම්බොධනක්. එසේ ඇතිවෙන සමාධිය නිවනට නැමුණක් කොට ලැබෙන සමාධිය වෙනවා උපේක්ෂාව. උපේක්ෂා සම්බුද්ධංගය. මෙන්න මෙතනයි සැබෑ ලෙසම කෙනෙකුට බොජ්ජංග භාවනාව කියන එක ලැබෙන්නේ. හැබැයි මෙතනම නෙමෙයි ඊට මෙහා තැනකුත් බොජ්ජංග භාවනාවට පත් කරගන්න පුළුවන් මෙන්න මේ ධම දන්න දකින කෙනාට මෙන්න මෙතනමයි ආශ්‍රවක්ෂය වෙන්නේ ආශ්‍රව ගෙවෙන්නේ මෙතනමයි සිහිය පවත්වන්න ඕන මෙතනමයි නුවණ පවත්වන්න ඕන මෙතනමයි වීරිය කරන්න ඕන මෙතනමයි ප්‍රමෝදය ඇති කරගන්න ඕන මෙතනින්මයි සංසිඳීම ඇති කරගන්න ඕන මෙතනමයි සමාධි උපේක්ෂා ලබන්න ඕන කියන තියුණු නුවණ දැන හඳුනාගත් නුවණින් යුක්ත කෙනාට ඔහුට මෙන්න මෙතන පිහිටා සිටින්නට ගියාම සිහිය නුවණ යොදන්න වීරිය යොදන්න ගියාම අපේ ඉන්ද්‍රිය නානත්වයන්ගේ වැඩුණු ඉන්ද්‍රිය නානත්වයන්ගේ ස්වභාවය අනුව වැඩුණු නොවැඩුණු බව අනුව මෙතන පිහිටා සිටීමේ හැකියාව නොහැකියාව ලැබෙනවා එවන් කෙනාට පුළුවන්කම තියෙනවා මට මෙතන පිහිටා එළඹ සිටින්නට අමාරුයි. හැබැයි මේ ධර්ම ගැන අනුමානයක් නැතුව හොඳට දැකලා තියෙන්න ඕන. මෙතනමයි ගෙවෙන්නේ කියන. ඒ නුවණ ඇති කෙනාට එතන බලන්න හරි බාධාවක් ලැබෙනවා නීවරණ ධර්ම කරත් ඒ නීවරණ ධර්මයන්ගේ ඒ යථාර්ථයේ වැහෙන නැවත නැවත වෙහි යන බව හඳුනාගත්ත යෝගාවචරයෙකුට පුළුවන්කම තියෙනවා මම එහෙනම් මෙතන නුවණ නුවණින් බැලිය යුතු තැන මේ උවත් මේ ආවරණ ධර්ම ටික දැන් දුරු කර ගන්න ඕන. ආවරණ ධර්ම දුරු කර ගන්න මේ කෙලෙස් සිතේ විවේකය පිණිස කෙලෙස් සහිත බව නැති කිරීම පිණිස නීවරණ ධර්ම නිරුද්ධ කිරීම පිණිස නිවනට උපකාර පිණිස මම සමත නිමිත්තක් වඩනවා කියලා මේ අවබෝධය ඇතුව හැඟීම ඇතුව දැනීම ඇතුව අවබෝධය ඇතුව බුදු ගුණේ වඩන්න පුළුවන් මෛත්‍රිය වඩන්න පුළුවන්. අසුභ කමඨහනක් වඩන්න පුළුවන්. ආනාපාන සති කමඨහනක් වඩන්න පුළුවන්. ධාතු මනසිකාරයකට තීසෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දස කසිනයන්ගෙන් යමක් වඩන්න පුළුවන්. එතකොට මේ කුමක් වැඩුවත් දැන් මෙතන නුවණක් යෙදලා තියෙනවා බැලිය යුතු තැන කොතනද ඒ සඳහා උපකාර පිණිස මේ වඩනවා නම් ඒ වඩන ධර්මයක් බොජ්ජංග ධර්ම ගණයටම යනවා. විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් කොට වැඩෙන බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා ඒ අවබෝධයෙන් වැඩෙනවා නම් එතකොට අර එළඹ සිටිය යුතු තැන හඳුනාගන්නේ නැතුව ආනාපාන සතිය ආදී නිමිත්තක් ඇසුරු කොට වැඩුවට ඒකට බොජ්ජංග කියලා කිව්වට මේ ශාසනය තුල එතනට බොජ්ජංග කියලා කියන්නේ නැහැ ආනාපාන සති නිමිත්තම බොජ්ජංග භාවනාවක් වෙනවා අර දැනගත යුතු තැන දර්ශනය යෙදෙන තැන යමක් දෙයක් වශයෙන් සත්පුද්ගලාත්ම වශයෙන් සමුදය හට ගන්න තැන සමුදය හට නොගන්න එතන විමසන්න පුළුවන් හේතුඵල ධහම විමසන්න පුළුවන් එනාට මේ හැම දෙයක්ම හැම නිමිත්තක්ම බොජ්ජංග භාවනාවක් කරගන්න පුළුවන් මෙන්න මෙසේ වඩන මෙසේ දියුණු කරන මෙසේ ප්‍රගුණ කරන භාවනාව ඒකාන්තයෙන් සියලු ආශ්‍රක්ෂය කරලා නිර්වාණ ධර්මයේ තමයි යොමු වෙත්තේ විහිදී ඇත්තේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යම් කෙනෙකු යතෝච වික්ඛවේ වික්ඛුනෝ යේ දස්සන යේ ආසව දස්සන පහත යම් දර්ශනයකින් පහ කළ යුතු ආශ්‍රවයක් වේ නම් ඒ දස්සන පහිනා ඒක දර්ශනයෙන්මයි ප්‍රහීන වන්නේ. ප්‍රහීන වන්නේ. ජේ ආසවා සංවරා පහතප්පා. යම් මාත්‍රයක් ඇත්නම් දර්ශනයෙන් සංවරයෙන් පහකල යුතුය. තේ දස්සනා පහිනා පොන්. ඒක දර්ශනයෙන්මයි ප්‍රහීන වෙන්නේ. ජේ ආසවා පටිසේවනා පහත. යම් ආශ්‍රවයක් ඇත්නම් ප්‍රතිවීක්ෂාවෙන් දුරව යන්. තේ පටිසේවනා පහිනා. එය ප්‍රතිවේක්ෂාවෙන්මයි දුරු වෙන්නේ වෙන විදිහකින් නෙවෙයි. ජේ ආසවාදි වාසනා පහකා. ඉවසීමෙන් දුරු කළ යුතු යම් ආශ්‍රවයක් ඇත ඒ ආශ්‍රවය. තේ අදි වාසනා පහිනා. ඉවසීමෙන්මයි ඒ ආශ්‍රවය දුරු වෙන්නේ. ජේ ආසවා පරිවර්ජනා පහ. පරිවර්ජනේ බහැරවීමෙන් බහැර කිරීමෙන් දුරු කළ යුතු යම් ආශ්‍රවයක් ඇතනම් ඒ පරිවර්ජනා පහිනා හොන්ති පරිවර්ජනේමයි යාසල දුරු වෙන්නේ. ඒ වගේම යේ ආසවා විනෝදනා භාතබ්බා. වීරියෙන් දුරු කළ යුතු යම් ආශ්‍රවයෝ ඇද්ද? ඒ වීරියෙන්මයි දුරු වෙන්නේ. යම් ආශ්‍රවයක් භාවනාවෙන් දුරු වේද? ඒ භාවනාවෙන්මයි දුරු වෙන්නේ ආශ්‍රව. මෙන්න මෙසේ ආශ්‍රව දුරු කළොත් මේ ආකාරයෙන් අයං මොච්ඡති භික්ඛවේ සම්භාසව සංවර සංවතෝ විහෙරති මෙන්න මේ න්‍යායට අනුව යම් වික්ෂුවක් යම් කෙනෙකු කටයුතු කරයිද ඔහු සම්මාසව සංවරයෙන් යුක්තයි කියලා කියනවා. අච්චෙච්ච තණ්හා තණ්හාව සිඳ දැමුවේය කියලා කියනවා. වාවත්තයි සංයෝජනං සංයෝජන ධර්ම මුලිනු කොටා දැමුවේය කියලා කියනවා. සම්මා මානාදි සමයා අන්තමකාසි දුක්ඛස්සා මනාකොට මානය දුරු කිරීමෙන් සියලු දුක් නිමා කලේය කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ රහත් ඵලයේ දක්වා මේ සූත්‍ර ධර්මයේ විස්තර කරගෙන පැහැදිලි කොට ලැබිලා උන්වහන්සේ මේ සූත්‍ර ධර්මයේ නිමාවට අත්කලා මේ සූ භික්ෂූන් වහන්සේලා අත්තමනාතේ භික්ඛු භගවතු භාසිතං අභිනන්දಂತಿ උන්වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනාව ප්‍රවණී කරගෙන ඉඳලා උන්වහන්සේගේ දේශනාවට සතුටු වුණා වඩා වඩාත් සතුටටපත් වුණා අනුමෝදන් වුණා පිළිගත්තා කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ සූත්‍ර ධර්මයේ තුල අපි හැම කෙනෙකුටම නිවන දක්වා යන්නට ඕන කරන උතුම් වූ ගමන් මඟ පිළිබඳව කියවුණා. ඒකෙදි විශේෂයෙන් වැදගත් උනේ අපි විශේෂයෙන් හඳුනාගත යුතු තැන උනේ දසන පහතබ්බා දර්ශනීය කියන තැන හඳුනාගත්තට පස්සේ ඒ න්‍යායයි අනිත් හැම තැනකම යෙදුනේ. එහි සූත්‍රය ආරම්භ කළේම ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංච වික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය යන දෙක දන්න කෙනාම දකින කෙනාමයි ආශ්‍රවක්ෂය කරන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය අජානතෝ අපස්සතෝ නොදන්නේ නම් නොදකින්නේ නම් ඒ බඳු කෙනෙකුට ආශ්‍රවයන්ගේ ඡේවීමක් නොකියමි කියලා ආරම්භ වුණේ සූත්‍ර. ඒ නිසා මෙන්න මේ දර්ශනය මේ ශාසනය තුළ සංවරයේ සීලයේ පිණිසක් වුණා. ප්‍රතිවේක්ෂාවෙදිත් මේ දර්ශනීය දෙන්න වෙනවා. ඉවසීමෙදිත් මේ දර්ශනීය යොන්සෝ මනසිකාරයයි භාවිතා කරන්න වෙන්නේ. පරිවර්ජනයේදී සීල සංවරයේදී යොන්සෝ මනසිකාරයයි ප්‍රයෝජනෙට ගැනීම. වීරිය ක්‍රීමේදී යොන්සෝ මනසිකාරයයි ප්‍රයෝජනෙට ගැනීම. දැන් අපි හඳුනාගත්ත භාවනාවේදී ඒ දර්ශනයමයි භාවිතාවට ගැනුණු ප්‍රයෝජනෙට ගැනුණු යොන්සෝ මනසිකාරයමයි. එනිසා පංච නීවරණ දුරු කරන්න යෝනිසෝ මනසකාරයයි යෝන. බුදුරජාණන් වහන්සේ දක්වනවා සුබ නිමිත්තත් අයෝනිසෝ මනසකාරයත් ඇති කල්හි කාමච්ඡන්දේ බහුල කොට නැවත නැවත බොහෝ කොට වැඩෙන බව. සුබ නිමිත්ත ඇතත් යෝනිසෝ මනසකාරයේ යෙදුනේද යෝනිසෝ මනසකාරයේ යොදාගත්තොත් ඒ සුබ නිමිත්ත අසුබ නිමිත්තක් බවට පත් කරගෙන අසුබ නිමිත්තක් යෝනිසෝ මනසකාරයක් හේතු වෙයි. උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණය කාමච්ඡන්දේ අනාහාරය මාසදේශ. පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් ව්‍යාපාදයේ වැඩෙන්න හේතුව. මෛත්‍රී චේතෝ විමුක්තිය යෝනිසෝ මනසිකාරය මේ පටිඝය දේශය නිවි යන්නට හේතුව. අරති තන්දි විජම්හිතා බත්ත සම්මදෝ චේතසෝ ලීනතා මෙලි බව හිමරිය අරති තන්දි විජම්හිත ඇඟමැලි කඩන බව බත්තු සම්මදෝ බත් මතය චේතසෝලී නැත්තං චේතනාවන්ගේ මැලි බව හා අයෝනිසෝ මනසිකාරයක් ඒහා යෙදුනොත් තීන විද්‍ය හටගන්න හේතුව ආකාරයි ඒ වගේම නොසන්සුන්කම ඇති තැනට අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් උද්දච්ච සැකකල යුතු ධර්මයන් ඇති තැනට අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් අයෝනිසෝ මනසිකාරය යෙදුණු තැන නීවරණ ධර්මයන්ගේ ආරම්භය යෝනිසෝ මනසිකාරයේ යෙදුණු තැනයි නිවර්ණ ධර්මයන්ගේ ගෙවීම වෙන්නේ. බොජ්ජංග ධර්මයන් වඩන තැනත් සිහිය පවත්වාගත යුතු ධර්මියෝ ඇති කල්හි යෝනිසෝ මනසිකාරයේ යෙදුණොත් තමයි සත්සම්බොජ්ජංගේ වැඩෙන්නේ. සිහි කළ යුතු විමසා බැලිය යුතු ධර්මියෝ ඇති කල්හි කුසල කුසල ධර්ම, සාවද්‍ය අනවද්‍ය, හීන ප්‍රණීත, කලු සුදු කර්ම ඇති තැන යෝනිසෝ මනසිකාරයේ යෙදුණොත් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ. විරිය යෙදිය යුතු තැන යෝනිසෝ මනසිකාරයේ දුනොත් විරිය සම්පෝච්චන කියලා. යෝනිසෝ මනසිකාරයමයි මේ ශාසනය තුළ සියලු ආත්මවත්ය කරන්න කියන කතාවකම දහම. මේ ධර්ම හඳුනාගත්තොත් මේ ජීවිතය තුළ මේ ගෞතම ශාසනය තුළ ඔබටත් මටත් ඒකාන්තයෙන් නිවෙන්නට සැනසෙන්නට පුළුවන්කම තියෙනවා. තව දුරටත් මේ දේශනා කළ මේ ඇසූ විමසූ ධර්මයේ නැවත නැවත ප්‍රවණය කොට ඒ දර්ශන ඥානයේ යෝනිසෝමස්කාරය අභිලාගෙන ඔබද මේ ජීවිතය තුළ ආශ්‍රවක්ෂේකට ලබන ඒ අච්චෙච්චිතන්නං කණ්හාව නැති කළා වූ සංයෝජන වාවත්තේ සංයෝජන සංයෝජන මුලිමුක්තා දැමුවා සම්මා මානාවි සමයා සියලු මානයන් දුරු කළ අන්තමකාස දුක්ඛස්සාති සියලු දුක් නැති කළ තැනට පැමිණියා වූ උත්තම පුරුෂයෙකු බවට පත් වෙන්නට ඔබටද ශක්තිය භාග්‍ය සැලසේවා කියලා ආශිර්වාද කරමින් සම්භාසව සූත්‍ර දේශනාව අද දවසේ නිමාවට ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිරං පදං අද දවසේද ධර්ම ශ්‍රවණී ත්‍රි උපදවාගත් කුසල පුණ්‍ය සම්පන්න දිනාටම ජරා මරණ ආදී සියලු දුක් නිවා කරගන්න හේතුවා මත දිනක බුදු වේ ලෝකයේ තමා ධම්මක පාදා දෙන ආර්ය මෛත්‍රී නාත්මික දෝස්තානන් වහන්සේ පුදුබෝසත් ශීලාට පින් කැමැති ශාසන මාමක උපකාරක සියලු දේව සමුදාකයි වේවා දිවයිසු වැඩි දියුණු වේවා පතුබෝධි නිවනින් සනසෙත්වා සාත් පින්වත් හැම දෙනාටම නමින් මිය පරලෝකීය මෞර්ය සහෝදර ගුරුවරාදී සකල ඥාති වර්ගයාටත් මේ තුනක්පත් වේවා සුඛ ජීවිතෝපත් වේවා දුක් පිරි සංසාර කතරින් ඈතර වේවා ඉතින් මාත්‍යම දෙනාටත් හැදුවට ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පෞද්ගලයන් දෙනාටම සියලු උපකාර ප්‍රස්ථායක දෙනාටත් සපත ශාන්තිය සහ මේකන සිල්ල විදුක් සම්පත්ති ප්‍රදීවි වේවා අපල උවදුරු කරදර මහා දෙවියන් චිත්ත පීඩාන වේවා පාපයේ දුර්ජනයෙන් මිදී සත්පුරුෂයෙක් වනද තව තවත් ධර්මකට සවනකට සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුව පරිණිවා අභිවාදන සීනිත් නිච්ඡමුද්ධාපදායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවං නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති වේච්ච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සං ධර්මානුශාසනා කරපු දේශකයන්න් වහන්සේ මරදම් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ